සක්මන් ගිහලා එහාට වැල ගිහලා පිළිච්චයක් හරි කීක සක්මන් කරලා බැරි නම් ඈත තියෙන ආකාශ වස්තු දිහා බලන්නේ කියලා. හඳ දිහා, තරු දිහා රාත්‍රී කරනවා නම් ඒ ඈත ආකාශ වස්තුවට හිත යොමනකොට හිතේ අර මේ එකලස් කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මේ විදිහට අවස්ථා හතක් වෙනලා දෙනවා සංඥා වෙනස් කරන තැන ඉඳලා නිින්ද සම්බන්ධයෙන් කඩනවා. යම් ආකාරයකට මේ අවස්ථා හතමත් ක්‍රියාත්මක කරන නින්දාවේ නැත්නම් නින්ද යටපත් කරගන්න බැරි වුණොත් සරුවචනාංශ කියන පසුබහින්දී කියලා. මොකද්ද පසුබහින්වයි කියලා කියන්නේ තමයි අදිස්ථානයක් ගන්නවා මේ වෙලාවේදී මේ ගන්න ප්‍රයත්නයෙන් අපිට ඒ කියන්නේ හිත නැගිට ගන්න අමාරුයි හිතේ කයේ ඒ තරමටම දැඩි නින්ද ඇවිල්ලා ඒ නිසාමම මෙපමණ වේලාවක නැගිට වෙනව නැගිට ගන්නවයි කියලා අදහස අදිස්ථාන කියන්නේ උත්ථාන සංඥාවෙන් කියලා කියන්නේ නැගිටින වෙලාව අදිස්ථාන කරලා සින්න සීයාවෙන් ටික වෙලා සැපෙන්නේ කියලා කියනවා. ඒ තරමටම ආර්යයන් වහන්සේ නමකට සර්වචනාංශයේ දීලා තියෙන උපදේශ මැදිය දිහා බලනකොට නිින්ද කියලා කියන්නේ අපි හිතන තරම් පුංචි සතුරෙක් නෙවෙයි. බොහොම බරපතලයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙවුවා පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරනවා නම් එකක් තමයි ඒක අවබෝධයේ තිබුණත් නැවත නැවත ඒ දැනුම තමන්ගේම පටියන්කට නිසිපතා භාවනා තුළ යොදන්නේ නැත්නම් මේ නිින්ද පිළිබඳ පාඩම එතන එතන කැඩි කැඩි යනවා. ඒක නිසා භාවනා මධ්‍යස්ථානවල මේක බොහොම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම දෙමින්තර පස්සේ අවස්ථාව, ඊගාට දවල් දාන්න පස්සේ අවස්ථාවවලදී හරියට මේ නිදි කියලා වැටෙන ලක්ෂයටපත් වෙනවා. ඉතින් ඒ වගේ වෙනකොට කරන්න තියෙන්නේ Taman ඉන්න මට්ටම ඒ කියන්නේ අර අරුවචනන්ද පෙන්නපු විදිහට අවස්ථා හතේ කොයි එකේද Taman ඉන්නේ කියලා හොඳට තේරුම් අරගෙන ඒකට අනුව ක්‍රියාත්මක කරන එකයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව නිින්දාවයි කියලා ලැජ්ජ වෙලා හෝ නිින්ද නොආයුතුයි කියලා. නැත්තම් නිින්ද ඇවිල්ලා කටයුතු කරන කට්ටිය දිහා හිනාවට ලක් කරන එකකින් කරන්න බෑ. ඉවරයක් කරන්න හම් වෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා පවා මේකට ලක් වෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ කොතනකදී හෝ අපි දැන් ඉන්නේ නිින්දේ පළවෙනි අවස්ථාවේ දෙකේද තුනේද හතරේද පහේද හයේද හතේද කියලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරනවනම් මේකම දැනුමක් බවට පත් වෙනවා. ඊළඟ විදිහ පිළිබඳ දැනුමක් බවට පත් වෙනවා. මේ විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා තමයි අපිට දවසක ඒ කීන මිද්දේ තාමත්ම ශබ්ද බලට ඇවිල්ලා තියෙද්දි සමානට පුංචි උපක්‍රමයකින් සම්පූර්ණ කීන මිද්දේ මක නැවතත් ඒ කීන මිද්දේ නැති ප්‍රභාසර හිතකට එහෙම නැත්නම් අරමුණට මූණ මුර දාලා ඉන්න පුළුවන් ශක්තිය පුළුවන් තැනට එන්න පුළුවන් ශක්තිය ලැබෙයි ඒක මට ඇති වෙච්ච වෙලාවේදී පන්තරාවේදී මම මේ ස්වාමීන් වහන්සේට වාර්තා කළා ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි වැඩේ මම තවලට ඥානය අරගෙන අපි 12ක සක්මනක් තියෙන එකේ ඉඳලා දෙක වෙනකන් පරියන්ක. මම සාමාන්‍ය එකමාර විතර වෙනකම්ම සක්මන් කරනවා. සක්මන් කරලා වාඩි වෙච්චාම පැය එකමාර දෙකක් එක දිගට වාඩි වෙනවා. වාඩි වෙච්චාම මේ පරියන්කේ මුල් ටිකේදී 160ක් 70ක් වගේ අවස්ථාවල ඒ කිරණ ගතිය එනවා. ඒ තම තේරෙන හොඳට තේරෙනවා එනවා කියලා. සමහර වෙලාවට මේකෙන් ගිහිල්ලා මේ පරියන්කේ වැක්කිරිලා සම්පූර්ණ විකාර ස්වරූපයට යන වෙලාවලුත් එනවා. සමහර වෙලාවට ඊයර ගැස්සි ගැස්සි ටික වේලාවක් තියෙනවා. වේලාවක අපේ හිත නින්දට බර වෙනවා. වේලාවක හිතනවා දැන් මේක අපි ඉගෙන ගන්න ඕන මේකට ගොඩේන්න ඕන කියලා. ඔහොමම දෙ ගිහින් එකපාරට ලොකු ගැස්මකින් පස්සේ ආය නිදිමත සම්පූර්ණම කියලා ගිහිලා අරමුණ ඉදිරියට වෙලාවුත් එනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මම වාර්තා කරන මම ඉතර මේ තරම් පිරිසුදු වාර්තා කළේ නැහැ. මම ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේක හැමදාම වගේ වෙන දෙයක් කොහොමද කරන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් පැහැදිලිවම ඇහුවා. සැරයක් දෙකරයක් වුණත් ඊගාවට හිත අවදි වුණාට පස්සේ හිත යන්නේ අර නතර කරපු තැන ඉඳලා කර්මස්ථානෙටද එහෙම නැත්නම් හිතවිල්ලක් දිගේ හෝ රාජ්‍යයක් දිගේ හෝ වේදනාවක් දිගේ ගිහිල්ලා එතන නිදා ගන්න ඕනෑ කියන හැඟීමකට යනවා කියන්නේ. හොඳට පරීක්ෂා කරලා බලපුවාම මට තේරුණා ඒ අරමුණ නැතිවීම නිසා හෝ නින්දට ගියා අර විදිහට නින්දේ දෙසරක් තුන්සරක් මේ හැපි හැපි කියලා පාරට නින්ද කපලා හොඳ ප්‍රබහසර හිතක් ආවම අර අරමුණ නැතර කරපු දැන්නම තමයි හිතන්නේ එතීල භාවනා කරගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා ඊට පස්සේ ඒ සංස මතක් කළේ එහෙමනම් මේ නින්ද බාධාවක් කියලා ගණන් ගන්න බෑ හැබැයි ඒ වගේ සරයක් දෙසරක් එහෙම ගැසිලා අරමුණට හිත දාගන්න පුළුවන් නම් නැවත වහාම ශීඝ්‍රයෙන් මෙනෙහි කරමින් අරමුණ දිගේ භාවනා කරගෙන යන්නේ කියලා. ඉතින් මට හිතුණා ඒක මේ මේ මට ලැබිච්ච ලොකු වටින උපදේශයක් කියලා. ඒ මොකද යම් විදිහක නිදිමත නොආයුතුයි හෝ නිදිමත ආවොත් නැගිටලා යන්න කියලා හෝ උපදේශයක් තිබුණා නම් ඒ භා ඊගාවට මතුවෙන අරමුණ දිගේ ඉදිරියට යන්න දෙන්න ශක්තිය නැති වෙනවා. ඒක නිසා නිදිමත පිළිබඳ අවබෝධය තමන් ඇත්තට මේ ඉන්නේ නිදිමතේ කොයි මට්ටමේ කියලා දැනගන්න එක මම කලින් කිව්වේ ඒකයි සෑහෙන තරුණ එහෙම නැත්නම් වෙන විදිහට කියනවා ආධුනික යෝගාවචරයකට විශේෂෝචර වෙන්නේ නැහැ. ඒකේගොල්ල බොහෝම ශීඝ්‍රයෙන් හදවල නින්දට වැටෙනවා. අර නින්දේ අවදි දැක ගන්න හම්බෙන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් ඒ අවදි දකින්න මේ වගේ හොඳවල ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවට ගියාට පස්සේ හිතෙනවා මම මේක ඉදිරියටත් දිගටම මේකේ තියෙන අවස්ථා දැක ගන්න ඕනේ කියලා. මේ නිින්ද කියන එක එක චිත්තක්ෂණයක එන දෙයක් නෙවෙයි. පුදුමාකාර ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට එක සිද්ධියක ඇතුළත තියෙන වැඩපිළිවෙල ක්‍රියාදාමය දැක ගන්න පුළුවන් ගතිය භාවනාවේ මේ එකක්. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආනාපානය කරනකොට ඉස්සෙල්ලා දකින්නේ ආස්වාස අවස්ථාව සහ ප්‍රස්වාස අවස්තාව කියන. නමුත් ආස්වාස ප්‍රස්වාස දික බව කෙටි බව ආවට පස්සේ ගුරු උපදේශයේම තියෙනවා ආස්වාසේ මුල බලන්න මැද බලන්න අග බලන්න කියන්නේ. එන එක ආස්වාසේට අවස්ථා අඩු ගන්න තුනක්. මෙන්න මේකදී යෙදිනු කරන්න ගත්තොත් අවස්ථා තුනක් නෙවෙයි කිල කෝටි ගණක් අවස්ථා තියෙනවා. එක හුස්මක් ඇතුළත හුස්ම කෝටි ගණක් තියෙනවා. ආන්නේ විදිහට හුස්ම ඇතුළේ තියෙන විස්තර බලන ප්‍රොජෙක්ට් එකකට අතක් නමනකොට ඇසිපිල්ලමක් ගන්නකොට පයක් ඔසවනකොට බත් පිළක් හදලා ගන්නකොට සෑම වැඩක් ඇතුළතම පුංචි පුංචි පුංචි පුංචි ජවනිකා රාශියක් සිද්ධ වෙලා තමයි මේවා එක වැඩක් කෙරේ. නැත්තම් වැඩක් කියලා දෙයක් නැහැ ක්‍රියාවක් කියලා අපේ ජීවිතේ මොනම දෙයක්වත් නැහැ ක්‍රියාවයි. වැඩ ක්‍රියාදාම කියන්නේ. අපේ කලිමත් පටන් ගත්තා වගේ මතක් කරගත්තා වගේ චිත්‍රපටයක ඒ අතක් කුසන දර්ශනයක් මවන්න රූපරාම කොච්චර ගානක් මාරු කරන්න ඕනද? නමුත් අපිට වෙන්නේ බොහෝම සීගලෙන් අතක් කොසනවා වගේ. නමුත් ඒ රූපරාමයෙන් ගාමුවට බැලුවොත් ඒ අත පුංචි පුංචි පුංචි පුංචි ඉස්සෙමින් යන රූපරාම කොච්චරක් එකට පෙළ ගැනිලාද මේ චලන චිත්‍රයක් නෙවෙයි. ওই ওই වැඩම තමයි අපේ ධාතු මනසිකාරයේ තියෙන්නේ. ඔන්න ඕකම තමයි නිින්දේදී නිින්ද ක්‍රමයෙන් වැඩනකොට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක ඇතුලේ තියෙන මේ අවස්ථා ටික ටික දකින්න බුදුමාකාර විදිහට ඒ නිින්දි අවස්ථා මේ ගැට ගැහිච්ච කොණ්ඩයක් එමීට කැඩෙන්නේ නැති වෙන පීරනා වගේ පීර පීර පීර පීර බලන්න. ඔය කවදාකවත් අනුන්ගේ දින්දක් ඕම් බලන්න බෑ. කවදාකවත් දින්ද නැතිලා භාවනා කළෝක ඉන්නේ නැහැ. ඒ සායි නින්ද තියෙන හැම වෙලාවෙදීම ඒ තියෙන අවස්ථාව හැටියට ඒකට පීරලා බලන්න පුළුවන් ගැතිය තියෙනවනම් ඒක මම හිතනවා අපේ ජීවිතේ මේ පුදුමාකාර අවදි භාවයක් නැත්නම් ධර්මයේ තියෙන සජීවීකමක් අපේ පුදුම සජීවීකමක් ඇති කරන දෙයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ කුසීතකම සහ විරිය ආරම්භ කියන දෙකටම හේතු වෙන්නේ එකම වස්තු. මේ ශාසනය සඳහන් කරලා තියෙනවා විරිය ආරම්භ වස්තු 8ක් සහ කුසීත වස්තු 8ක්. මේක තමයි අහලත් ඇති මේවා. කුසීත වස්තු 8 වෙන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් ලෙඩ වුණා නම් නැත්නම් වෙන වෙලක් හැදිගෙන එනවයි කිය කුසීතයා කල්පනා කරනවා දැන් මේ වෙලාව භාවනා කරන්න හොඳ නැහැ. වෙලාව වෙන වැරක් පලක් කරන්නත් හොඳ නැහැ. එහෙම කළොත් මේ ලෙඩේ බරපතල විදිහට හැදී ඒක නිසා පුළුවන් තරම් ලෙඩේ එන්න හදන්නේ කියලා පුළුවන් තරම් වැඩ පැත්තකට දාලා කුසීතව මුල්ලකට වෙලා ඇකීගෙන ඉන්නවා. භාවනා කරන්නේ. ඊට පස්සේ ලෙඩ සමීප වෙලා හිටමු. සමීප වේගෙන එනකොටත් හිතනවා දැන් මේ ඇඟ යන්තම් කොට නැගිගෙන එන වෙලාව කවදාකවත් නරකයි මේ වෙලාවේ බණ භාවනා කටයුතු කරන්නේ නැත්නම් මේ වෙන වැඩ කරන්න නරකයි කියලා පුළුවන් තරම් අර මේ රෝගේම හේතුවක් කරගෙන රෝගයට පෙර සහ රෝගයට පසු කියන දෙකම කුසීතයට හේතු කරගන්න. කුසීත වස්තු කියනවා මේවට. එහෙම නැත්නම් අපි දුර ගමනක් යන්න කියනවා. මේ ගමන යන්න ඉස්සෙල්ලම තමගේ කටයුතු බහතාවනවා. මන භාවනා පැත්තක තියෙනවා මොකද මට බර ගමනක් යන්න කියලා ඒකද මේ ගමන් මතලා ඇති කරගන්න ඕනේ ඒ වගේ ගමනට යනකොට ඇඟ ටිකක් පහසුවට තියෙන්න ඕනේ කියලා කටයුතු බහ කරනවා ඒ වගේ ගමන ගිහලා ආවට පස්සේ මම බොහොම දුර ගමනක් ගියේ දැම්ම බෑ වැඩ පටන් ගන්න කියලා බහ කරනවා ඒ වගේම තමයි සරුවචනසේ දේශනා කළ දෙනවා හරි සීතලයි කියලා භාවනා කරන්න බෑ හුඟා සීතල වැඩි කියලා භාවනා කරන්න හුඟා කුෂ්ණයි කියලා ඒ භාවනා කරන්නේ නැහැ ඉතින් හැමදාම ඉල්ලන හරියට සමසීතෝෂ්ණ දේශගුණිය ඕනේ භාවනා කරන්න. එහෙම නැත්නම් හොඳටම බඩගිනී කිය භාවනා කරන්න. නැත්නම් හොඳටම බඩ පිරිලයි කියලා භාවනා කරන්න. මෙන්න මේකම මේ කරුණු අටම සරුවත්නාංශ දේශනා කළ තුන විරියාරම්භ වස්තු බාටපත් කරන්නේ කොහොමද කියලා. උන්වහන්සේ සඳහන් කරන තමන්ට ලෙඩක් හැදීගෙන එනවා නම් කල්පනා කරන්න කියනවා මම මේ ලෙඩෙන් මැරලා යන්නේ කියලා. ඒ නිසා මට මේ කරගන්න හදන අන්තිම අවස්ථාව නිසා වෙන දෙයක් වෙච්චාය කියලා තමයි වෙනකට වඩා ලෙඩ වුණොත් මට මොනවක් කරගන්න හම්බ වෙන්නේ කියලා කළ යුතු උත්තරම ක්‍රියාව ජීවිතේ කළ යුතු ශ්‍රේෂ්ඨම ක්‍රියාව වෙන භාවනාවට හිත යොදනවා එන්න තියෙන ලෙඩකින් සංවේග පහළ කරගන්න. ඒකට සංවේග වස්තු කියලා කියනවා විරි ආරම්භ වස්තු කියලා කියනවා. ඒ වගේම ලෙඩක් ඉඳලා සනීපෙච්ච ගමන් කල්පනා කරනවා මේ ලෙඩේ හැදෙනකොට ලෙඩ වුණාට පස්සේ මගේ දිනචරියාව මට කරන්න බැරි වුණා ඒ පරියන්ක ටික කරගන්න බැරි වුණා. ඒ නිසා ලිද සනීප වෙනකොටම එන අවස්ථාවේදී විහි ආරම්භ කරනවා. තමන්ගේ දිනචරියාවට එනවා විතරක් නෙවෙයි වෙනසට වඩා භාවනා කරනවා. ඒ වගේම තමයි ගමනක් යන්න තියෙනවා නම් තමන් දැනගන්නවා ගමනට ගියාට පස්සේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ කොච්චර අමාරු වෙයිද දන්නේ. ඒ නිසා ගමනට යන්න කලින්ම වැඩිපුර ටිකක් භාවනා කරනවා. මේ සක්මන් භාවනා ගැන කතා කරනකොට සර්වඥාන්සේ කාන්තේම දීර්ඝ ගමනක් යන සූදානම් වෙනවනම් වැඩිපුර සක්මන් කරනවා කියලා කියනවා. මොකද ඒකෙන් ඇඟ හදා ගන්න වෙලේ. ගමන කියලා ආවට පස්සේ සඳහන් කරන ගමන වෙලාවේදී මට මගේ දිනචර්යාව හරියට කරගන්න බැරි වෙන නිසා ආපු ගමන්න අර එකතුවේ ඉතුරු වෙලා තියෙන වරත් එක්ක හරියන්න හොඳට භාවනා කරන්න. ඒ වගේම සීතේට ගියාම කල්පනා කරනවා මේ විදිහට මම කුසීත වෙලා සීතයි කියලා භාවනා නොකර හිටියොත් අඩියම අපායේ තියනවලු සීතලව කියලා එක. පොතේ තමයි වැටෙන්නේ. ඕක බොහෝමත්ම සීතලයි. ඊට මීට මේ වැඩේ වෙලේ ලේසි ඒ නිසා මේ සීතල ඉවසගෙන භාවනා කරමු කියලා සීත නර්ගය ගැන සිහිපත් කරලා මේ සීතල මොකක්ද මේක තව දරා ගන්න පුළුවන් එකක් කියලා වැඩ කරගෙන යනවා ඒ වගේම ටිකක් උෂ්ණ වෙනකොට දාඩි දානකොට කල්පනා කරනවා මේ අවිශ්යේ තියෙන ගිනිදැයි මෙතනින් මම මේ කුසීත වෙලා පමාවට වැටුණොත් ඒ කාන්තේම මේ පුද්ගල කියන වචනේ සඳහන් වෙලා තියෙනවා ඕනම වෙලාවට අපායට යන සුදුසු කෙනෙකුට පුද්ගල කියලා කියනවා. කිසිම කෙනෙකුට ඒක නෑ කියන්න බෑ. මහා බෝසතාණන් වහන්සේ කියලා කියනවා. ඒක නිසා අපි මේකදී පමා වුණොත් එක චිත්තක්ෂණයක නැත්නම් මුංචි සංඥාවක් වෙනස් වෙච්ච ගමන් කොහාට යයි දන්නේ. ඒක නිසා මේට වැඩි මේ අපායේ ගෙන දැල්ලක බලනකොට මේක ඉවසන්න පුළුවන්. කියලා අර උණුසුම ආපෙලාවේදී සංවේග පහල කරගන්න. ඒ වගේම බඩගිනි ආපෙලාවේදී බඩ පිළිච්ච වෙලාවල් වල කල්පනා කරනවා මේ මුළු ලෝකේ ඉන්න සත්ත්ව ප්‍රජාවේ 100ට කුච්චර පුංචි ප්‍රදේශයක්ද මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්යන්ගෙන් 100ට 90ක්ම සමහර වෙලාවට දැහැට නිදාගන්නේ කෑම ලැබලා නෙවෙයි ඇති වෙන්නේ. බඩ පිරෙන්න කන්න ඇතුව නෙවෙයි. ඉතාමත්ම සුළු පිළිසක් තමයි ඔය ප්‍රිය සම්භෝග පවත්වමින් සම්භෝෂණ පවත්වමින් කැමැත් එක දෙල්ලම් කරගෙන ඉන්නේ. බරගානක් බඩගින්නේ ඉන්නේ. ඒ ගැටක බලනකොට තිරසන් සත්තු ඒ බඩගින්න තියෙන දරුණු කම නිසා හැම වෙලාවෙම පොඩි එකා පුංචි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. අවුවිච්ච ගමන් කරනවා. ඊට පල්ලෙහාට ගියාම പ്രേත ලෝකේ යක්ෂ අපාගත සත්වල බලනකොට ඒ පිසාච പ്രേතයන්ගේ බඩගින්නත් එක බලනකොට අපිට දැන් බඩගිනි කියලා කියා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර මිනිස්සුන්ට කියා ගන්න කට අර ගන්නවත් පරන්නේ. ඒ තරමටම මුළු භවයම බඩගිනි භවයක්. ඒක එක බලනකොට මට ඇවිල්ලා තියෙන කිච්චරම දෙයක් නෙවෙයි කිය බඩගිනි ගැන කල්පනා කරනවා. ඒ වගේම බඩ පිරිච්ච එකක් ගැන කල්පනා කරනවා. මෙන්න මේ විදිහට අර විරිය ආරම්භ වස්තු අටමයි කුසීතත්වයට බාටපත් වෙන්නේ. මේ බණිදාරාවේ ඉන්නකොට මට මම පරිවර්තන කරනවා ස්වාමීන් වහන්සේලා තුන් නමකට සිංහල ස්වාමීන් වහන්සේලා. ඒක ස්වාමීන් වහන්සේ නමක් මං කියලා දුන්නා මම පරිවර්තනය කරන්න මට ඔය වැත්ත භාවනාව මට වැඩි වැඩිම මම ඔයත් භාවනා කරපුවා සිංහලෙන් ලියලා මට පොත් ටිකමයි කාමරේ ගෙනත් යන්න ඕනේ මට මගේ වැඩ කරගන්න තියෙනවා ඒ නිසා අද කමඨාන් සුද්ධ කරනවා නම් මට දෙකට අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි ටිකමයි යන්නේ ආම්දුර ටිකමයි මට එක වෙනකොටත් පොත් ටික තියෙන්න ඕනේ කියලා අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එදා දවසේ ජීවිතය තිබුණා මට තාම සනීප අසනීප සනීප නැති නිසා මං අද එන්නේ නැහැ කියලා කමටහන් සුද්ධ කරට එන්නේ නැහැ. අනිත් ස්වාමීන් වහන්සේ මගේ ඒව මම පරිවර්තනය කරලා මම යටි ලියුව කුසීක වස්තු අරික්කාරක් කියන ඊයේ පොත කියලා තිබාවගෙන. කියපුවා අර කේන්ති කියලා දුවගෙන ඇවිල්ලා මොකද්ද මේ කතා කරන්නේ ඉඩක් පිටතාවක් අපිට වාමතාව මේ මම කිය මේකක් මම කිව්වේ නෑ නාවට කමන්නේ බුදුහාමුදුරේකින් අරික්කාලයි මේක තියෙන්නේ. ඔය වගේ ඕනම වෙලාවක අපිට නිදහසට කරුණු ඉතුරු 8න් 7ක් තියෙනවා. ඕන එකක් කියන්න පුළුවන්. ඒක තමයි අර කම්මැලියට වේණ කියන්න පුළුවන් කිව්වා වගේ බුද්ධුම කරුණ දැක්කේ එන්න පටන් අර ගන්නවා වැඩේ නොකරේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන කුසීතකම ඇති කරන්නේ වීර්ය ඇති කරන්නේ එකම හේතුවයි. අසත්පුරුෂකමටයි සත්පුරුෂකමටයි එකම හේතුව තියෙන්නේ. ඕනම සංස්කෘතියක බලන්න. ඕනම සබාවක බලන්න. වීරවන්තෙක් තමයි ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. කම්මැලි කවදාකවත් කරලා නැහැ. කරන්නත් බෑ. ඕන තැනක නායකත්වයක් ඕන තැනක අලුත් මොස්තරයක් පටන් අරගන්න වීර්යවන්තයන්. ඉතින් එහෙමනම් මේ සංසාරේ කොහොමද මේ නිවන් ගමනේදී අපි මේ කුසීත වෙලා මේ වැඩේ කරන්නේ? ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ සරුවච්චන් වහන්සේගේ වීරත්වය උන්වහන්සේ අපට දීලා තියෙන ශාක්‍ය පුත්‍ර කියන නාමයෙන්. නැත්තම් ශාක්‍ය සිංහ කියන නාමයෙන්. ඒ නමට ගැළපෙන කාගෙත් අපි මේ කටයුතු කරගෙන යන්න බැරි නම් අපිට උන්වහන්සේ අදහස් කරපු ඒ තැනට යන්න බෑ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ භාවනා ජීවිතයේ ජීවුණවත් එක්කමයි වීර්ය හැදෙන්නේ. මුලදී මුලදී තමයි ගොඩක් හැපෙන එක, ගැටෙන එක. නමුත් එන්නේ ඉන්න තමයි වීර්ය දිනු කරගන්න ඒ නිසා මුලදී තාමත්ම කටුකයි. බොහෝමත් අමාරුයි මේ වීර්ය කියන්නේ මොකද්ද? අරමුණ කියන්නේ මොකද්ද? මෙනෙහි කරන්නේ කොහොමද? කමඨාන් සුද්ධ කරන්නේ කොහොමද? ওই ටික තමයි කකමා. පහුවෙනකොට පහුවෙනකොට පහුවෙනකොට යම් දවසක අපිට ප්‍රධාන වශයෙන්ම ඔය උපචාර සමාධිය කියන මට්ටමේ සමාධිය දිනු වේගෙන එනකොට එනවා වීරියක්. ඒක ඉතින් කියන්න වචන නැහැ. කොහෙන් එනවද කියන්න දන්නේ නැහැ. අරමුණේ එන එන ප්‍රමාණයට හිතත් නැගිටලා ගිහිල්ලා අද්ද කරින්න හිතෙන්නේ අතක් හලන්න හිතෙන්නේ මට අනේ සපය ගානක් භාවනා කරන් තියෙනවා නම් කියලා පුදුමාකාර භාවනා රසයක් එන දෙන. ඒක කවදාකවත් කුසීත හීන විරිය පුද්ගලයෙකුට දකින්න හම්බෙන්නේ. ඒ නිසා සාරවත් සඳහා කරනවා කුසීතෝ හීන විරියෝ දුක්ඛං ජීවේති කියලා. කුසීතෝ හීන විරියත් මනුෂයා ජීවිතේ හැමදාම දුකයි. ආරද්ධ විරියෝ සුඛං සේති කියලා. ආරද්ධ විරියති කියන සුවසේ ජීවත් වෙනවා. ඒක නිසා මේ වැඩේට යනකොට ඉතින් භාවනා වැඩ පිළිවෙලට යනකොට මේ වීර්ය පිළිබඳව ලොකු පරිණාමයක් සිදු වෙනවා. මානනේ පරිණාමයට තමයි අපි මේ නිදිමත පිළිබඳව හොඳ අවදි භාවයකින් කටයුතු කරන්න දැනගන්නවා. ඒ නිසා මේ වචනේ කියන්නේ ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. ප්‍රබුද්ධ වෙනවා කියන්නේ පිළිදෙනවා කියන්නේ. යම් කිසි කෙනෙක් කුසීකර ජීවත් වෙනවා නම් ඔහු නිින්දේ ගත කරන්නේ. ඒක කියලා දඟලනවා කතා කරනවා තමයි හරියට නිින්දෙන් එහාට මෙහාට පෙරලනවා වගේ දොඩවනවා. නමුත් අවදිමත් පුද්ගලයාගේ ජීවිතය ඊට වඩා හුඟක් වෙනස්. ඒක නිසා සමහර වෙලාවට මේ විද්‍යාරම්භ වස්තු වල පැත්තට නැත්තම් මේ ආරද්ධ විදිහේ පැත්තට වෙනවා ආලෝක සංඥාව කියලා කියනවා. යම් වෙලාවක හිත ආලෝක සංඥාව වඩලා කියනනම් පෙර කරන ලද අර්පණා ධ්‍යාන උපචාර සමාධිය ඇති කළා කියනනම් ඒ ආලෝක සංඥාව මතක් කළ පමණින් මේ හිල නිදිමත කඩන්න පුළුවන්. ඒ නිසා කියනවා තමයි නිතර නිදිමත එනවා නම් හොඳට උදේ අරුණරු නැගගෙන එනකොට ඉර දිහා ඇස් දෙක වහගෙන ඒ දිහාට හිත යොදන්නේ කියලා. ඇස්පිල්ලම් වහලා ඉර දිහා බලන්නේ කියලා. බලනකොට මේ ඇස්පිල්ලම් අතරින් හිරේ හිරේ දිලිසන ගතිය හොඳට වෙන්න පටන් ගන්නවා. මේක හොඳට තහවුරු වෙනකන් ඉඳලා හිල බලන්නේ කියලා කියන අඳුරු තැනකට හේවන තියෙන තැනකට තාමත් අර ඇති කරගත්ත ආලෝක සංඥාව නැකිලාද නැද්ද කියලා. නැකිලා නම් ආයෙත් ගිහිල්ලා ඊට බලලා නැවත නැවත නැවත නැවත ආලෝක සංඥාව ඇති කරගන්නයි කියලා කියනවා. නිසිමතකමක් විශේෂකමක් භාවනාව දිනවනම් අන්නර ආලෝක සංඥාව සීපත් කරන්නයි කියලා. ඒ සිහිපත් කරනකොට කුසීතකම නැති වෙන පටන් ගන්නවා. ඒක නිසා මේ තීන මිද්දේ පිළිබඳව යම් කිසි කෙනෙකුට තමන්ගේ මාධ්‍යාපනයේ දිගට කරගෙන යන්න ඕන නම් හැම වෙලාවෙදීම අර වීර්ය කියන චෛතසිකයත් එක්ක වැඩ කරන්න ඕනේ. මේ වීර්ය මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ විතක්කයත් එක්කයි සම්මා සංකප්පයත් එක්කයි. විතක්කේ කියලා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම. මේකටමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒක නිසා අපි පාලියෙන් මේකට කියනවා සල්ලක්ෂණ කියලා. සලකුණු කිරීම. අරමුණේ නම කියලා කතා කරන එක. අරමුණ මෙනෙහි කිරීම ඉතාමත්ම කෙටිම ඍජුම උත්තරේ. මෙනෙහි කිරීම කියනවා නම් පරියන්කේ ඇතුළේදී අපිට කළ හැකි නිදිමත දැක්කට පස්සේ මෙනෙහි කරන එක පමණයි. වෙන දෙයක් නැහැ. පරියන්කෙට පෙර නම් සක්මනමයි. සක්මනේදී ඇති වෙනවා මේ වීර්ය ශක්තිය. ආනේ වීර්ය ශක්තියෙන් තමයි කුසීතකම කපාගෙන ඉදිරියට යන කුණා ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා ගරුවචනාංශයේ වැඩපිළිවෙලේ දිග්ගතෝම තියෙන්නේ. ඒ තාම ක්‍රියාවත් නොවිච්ච නැත්නම් ඒ ගැඹුරන කියන වීර්ය ශක්තිය ප්‍රසව කිරීමයි. ප්‍රසූත කිරීමයි. ඒ ප්‍රසූත කිරීම හරියටම සිද්ධ වෙන්නේ ඔය සීලයෙන් සමාධි ප්‍රත්‍යාවෙන් ඉදිරියට යනකොට තමයි එහෙම වෙලා තමයි ප්‍රබුද්ධ භාවයට බුද්ධ භාවයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මෙවැනි බරපතල දෙයකට හිත යොදන්නේ නැතුව ගත කරන ජීවිතේ ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා යෝචේ වස්ස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ. ඒකාහං ජීවිතං සේයෝ වීර්යාදල් පරක්කමෝ. දල් දදි දල වීර්ය සහිත එක ජීවිතයක් ඇති කියලා කියනවා. අර වගේ කුසීත ජීවිතයක් සහිත කුසීතකම ඇතිව අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩියි. ඉතින් ඒක නිසා නමුත් අපි හිතන්න ඕනේ එහෙම ප්‍රබුද්ධ භාවය හිතලාවත් ප්‍රාර්ථනා කරලාවත් කොහොම දැකක් කරන්න බෑ. ඒක ඇති කරගන්න අරමුණක් හිතට දාන්න ඕනේ. අරමුණක් දාමුණද කියනහම මේ හිතක මේ වීර්යයෙන් ඇති කරන ආලෝකයක් තීන මිදෙන් ඇති කරන අන්ධකාරය කවදාකවත් වෙන් කළ දැනගන්න බෑ. ඒ නිසා ආරම්මන භාවනාව නැත්නම් කර්මස්ථාන භාවනාව තමයි අපි මේ කුසීතකම ඉස්සල්ලාම අපිට අඳුන්ලා දෙන පළවෙනිම ක්‍රමය. සමානව සක්මනේ මේ කියනවා. උතුම් ගාක් වෙලාට බලපාන්නේ පරියංකේදී. ඒ පරියංකේදී අපිට මේ කුසීතකම මෙච්චර බලපානද කියලා දැනගන්න ප්‍රධාන හේතු වෙන්නෙම අපිට මූල කර්මස්ථානයක් තියෙනවා. මූල කර්මස්ථානයක් නැත්නම් අපිට කවදාහක්වත් මේ විදිහට වෙන්නේ නැහැ. සමහරලාට අපි දේශනයකට සමන් දීගෙන ඉන්නකොට ඒ නැත්තම් වෙන වැඩක් කරනකොට ඒ වගේ නිදිමත එනවා. නමුත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. මොකද නිතර වෙන්නේ නැහැ. නමුත් මේ භාවනාවට ගියාම නම් පුදුම විදිහට මේක ඇවිස්සෙන පටන් අර ගන්නවා මේ කුසීතකම. නමුත් ඒකට මූණ දීමෙන්මයි. එහෙම නැත්තම් කුසීතකමේ අවස්ථාවල් ඒ ඒ වශයෙන් තේරුම් ගැනීම තමයි කුසීතකම නැති කරන්න කියන්නේ. ඒ නිසා බැලු බැලමට කුසීතකම නීවරණයක් කෙලෙසක් වශයෙන් තිබුණාට යම් දවසක 100%ක් නෙවෙයි ආපහු නැති නොවන තාලෙත් නෙවෙයි කුසීසකම ටිකක් ජයගත්ත තාලට පේන්න පටන් අර ගන්නවා මේකට කවවම දාකවත් කිසිම කෙනෙකුට තව කෙනෙකුට උදව් කරන්න බෑ අනිවාර්යයෙන්ම Taman විශ්ීම කරගෙන යන්න ඕනේ මේ මාර්ගයෙන් තමයි යෝග ජීවිතයේ දීක ගමනක් නැත්නම් දීකට වැඩි වෙනවද නැද්ද කියලා බලන්න මේ කුසීසකමත් එක තමයි ඒක නිසා අනිකුත් ධර්ම ටික ටික පරීක්ෂා කරන්න බලන්න මේක නම් බුද්ධම විදියට ලොකු වෙනසක් ඇති කරමින් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ කරන ධර්මයක් වාටපත් වෙනවා. ඒ නිසා මේ දාන අවස්ථාවේදී, සීල අවස්ථාවේදී, සමත අවස්ථාවේදී බලන ස්වරූපෙත් නෙමෙයි විපස්සනා අවස්ථාවේදී කුසීතකම දිහා බලන්නේ ඒ මොකද කොච්චර දක්ෂයෙක් වුණා සමතියේදී අර විදිහට ගැස් වෙන අවස්ථාව ටිකක් පන්නනවා විපස්සනා අවස්ථාවේදී ටික බහුලව පන්නනවා ආනේක ලෑස්ති වෙලා ගියොත් නම් තමයි තේරෙනවා මේ භාවනාවේ ගැඹුරකට ගෙනියන්න හදන්නේ. ඒ ගෙනියන්නේ ඉස්සලා අර විදිහට අධික විචිත්ත හිතවෝ නිදිමත හිත පහනවා මේක හරහා යන්නේ නැතුව. ඉතින් මේක අවබෝධ කරගන්න නැතුව නම් කවමදාකවත් බරපතල ඥානයක පහළ වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ සුබ ලකුණකුත් වෙනවා. වීර්යවන්තයාට හොඳ සුබ ලකුණකුත් වෙනවා. මේක කුසීතයාට එහා පැත්තට පැන ගන්න බැරි ලකුණකට බාටපත් වෙනවා. ඒක නිසා වීර්යයේ ආරම්භක අවස්ථාව ඊගාවට මැද තියෙන පග්ගහික අවස්ථාව අන්තිමට තියෙන පරිපූර්ණ අවස්ථාව කියනකොට මුලදී නම් වීර්යය කියලා කියන්නේ ආතාපයක් යොදන තාපයක්. මැදට එනකොට පග්ගහික අවස්ථාව කියලා ගත්තදී අත නෑර. එක දිගට ගෙනියන්න බැඳුණු වග බන්ධනයක් වෙනවා. අන්තිමට වෙනකොට වීර්යය කියලා කියන්නේ වීරත්වයක්. ඒක ඥාන සංප්‍රයුක්තමයි. එච්චර තද බල වී මේ දඟලිලි මොනක්වත් නැතුව කල යුත්ත නොකල යුත්ත හොඳට තේරුම් බේරුම් යන එකයි තියෙන්නේ. අන්න ඒ නිසා භාවනාව දැනගන්න දැනගන්න භාවනා ජීවිතේ පහසුකම් සහ ආත්ම විශ්වාසය වැඩෙනවා. භාවනා ජීවිතේ පරදින්න පරදින්න විශේෂයෙන්ම ආධුනිකයට පුදුමාකාර බයක් ඇති වෙනවා කොහොමනම් අපි මේ සංසාරයෙන් කොට වෙයිද කියලා. ඒ නිසා මේ මේ තීන මිද්දේ පිළිබඳව හොඳ නිවැරදි දර්ශනයක්, තීන මිද්දේ පිළිබඳව හොඳ අභියෝගශීලී ශක්තියක් ඇති කර ගන්නවා නම් ඒ පුදුල දිවා රාත්‍රී දෙකේම මේක පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අර විදියට නිජමත හැදීගෙන එන හැටි දැක ගන්න නැත්නම් මේ කුසීතකම තීන මිද්දේ ඇති වෙන හැටි හොඳම අවස්ථාව තමයි අපි හැමදම රාත්‍රියේ දාගන්න. ආනේ ඉඳා ගන්න වෙලාවේදී ඒ තමන් ඉරියව්ව සකස් කරන ඇඳට ගියාට පස්සේ කොහොමද මේ අවදි හිත විනාඩි ස්වල්පයක් ඇතුළත නිින්දට වැටෙන්නේ කියලා බලන්න ඕනේ. ඒකට කියනවා නිත්‍ය වැඩ පිළිවෙල. ආනේ නිත්‍ය වැඩ පිළිවෙලින් කියනවා නිින්දට වැටේ. ඒ නිින්දට වැටෙන්න ආසන්න වෙනකම්ම හොඳට ඒ නිින්දේ අවස්ථාව දැක්කා නම් ඒ වගේම අනිද්දා සුදී නැගිටිනකොට ඇස් දෙක අරින්නත් ඉස්සෙල්ලා දැන් මගේ හිත නැගිට්ටා. අනේ නැගිට්ට හිතින් යුක්තව ඇස් දෙක සතියෙන් අරගන්න පුළුවන් තරමට විස්තර දැනගන්නවා නම් මේකමයි සූක්ෂම මට්ටමේ පරියන්කදී සිද්ධ වෙන්නේ. නිසා හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ ක්‍රියා ජීවිතයේ ඉඳලිවල අන්තිමට නිින්දට වැඩ නැහැටි. ඒ වගේම නිින්දෙන් අවදි වෙන්නේ නැහැටි. අන්නේ හොඳට දැක් ගන්නවා නම් ඒක පිළිබඳ ගොරෝසුට ඇතුලෙන් පිළිබඳ අවබෝධය ඇති කර ගන්නවා නම් හිමීටින් මේට ඒක පරියන්කේදී මේ ලකුණු පාලනයට දැක් ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ අපේ ජීවිතයේ අපි ඉපලා තියෙනවා නම් යම් කිසි වටිනා පෙරපිනක් ඒ වගේ මේ චිත්තක්ෂණයේ දෙයක් නැති අවස්ථාවක් සද්දයක් නැති අවස්ථාවක් ඉතිවිලක් නැති අවස්ථාවක් අන්නේ හොඳම වෙලාවේ තමයි ඉන්නේ. හොඳට හොයලා බලන්න නිදිමත ආපු වෙලාවක් තියෙනවනම් පරියන්කේට තියෙන ඔක්කොම සාධක ලැබිච්ච වෙලාව. අපිට වේදනාවක් තියෙනවනම් සද්දයක් ඇහෙනවනම් ඒ වගේම හිතවිලි නම් කවදාකවත් නිදිමත නැහැ. එන්නේ ඒ වෙනකොට තරහ එනවා. එහෙනම් දැන් හිත ඇවිස්සෙනවා. මේ මෙතෙන් ඇවිල්ලා තියන ගන්න හැදුවා ඒත් මිනිස්සෙක් ඇවිල්ලා මේ සද්ද කෙරුවනේ කියලා. ඒ සද්දයට තරහ වෙනවා. නමුත් ඔක්කොම සියල්ල හරි ගියාට පස්සේ නිින්දට යනවා. මට හොඳ අත්දැකීමක් තියෙනවා මේ මේ නිස්සන් වනේ ඉන්නකොට අපි හරියට මේ පරණ කැසට් අහනවා. ඒ වෙලෙදී චර බරක් ජර බරක් ජර බරක් ගාලා ඇදෙනකොට බණ ඇහෙන ඩිංගයි අර ගොරෝසු සද්ද ඇහෙනනේ දිග්ගටම බණ අහන කටිය නලියෙ. පිළිගැසේ කටියට ඇහෙන්නේ නැහැ ඒක කරන දෙයක් නැති ඥානානුසාරසපවත් වෙන. දැන් අවුරුදු ගාන ඒ බණ කියලා අවුරුදු 40ක් විතර පරණයි. කටිවල තියෙන තාම දුර්වලව. යම් දවසක අලුතෙන්ම කියපු බණක් අහන්න බලමු. හොඳට බණ ඇහෙනවා 10ක් 15ක් නෙදී. හොඳට මැෂින් එක වැඩ කරනවා හද්දෙත් හොඳට ඇහෙනවා විනාඩි 10ක් 15ක් කරලා හොඳට ඇස් දෙක අරගෙන අහගෙන ඉන්නවා. ටික වෙලාවකට ගිහලා මුදි. ඒ කියන පටිය කැඩලා දීලා කොහොඳක් දෝ නරකක් දෝ කියලා මට කියන්න තියෙනවා. ඒ වගේ තමයි සියල්ල සතුටින් හමාර වුණා නම් බබා දොයි. ඒ නිසා යම් දැන් දැනකින් පවුරු ගෑවිලි තියෙනවා නම් ඇත්ත ඒක අපේ ආදර්ශ වශයෙන් බලාපොරොත්තු වෙච්චක් නෙවෙයි. නමුත් අඩුවානේ නිින්ද කැඩෙනවා. ඒ නිසා මේ සෑම දෙයකින්ම අපිට මතුවෙන හැම අවස්ථාවකම අපිට මේ පැත්තේ හොඳ පැත්ත දැක ගන්න පුළුවන්. ඒකේ තියෙන යම් ගුණයක්. මේක සඳහා අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ නිින්ද ඇති වෙලා නිින්ද ඇති වෙලා බව දැනගන්න කොමත් නිින්ද නැති වෙලා නිින්ද නැති බව දැනගන්න එක. මේ දෙක දන්නේ නැත්නම් ඒ පුද්ගලයා කොච්චර නිින්ද නැතුව තිබුණත් ඒක වටනාකමක් තේරෙන්නේ නැහැ. නිින්ද ගියයි කියලා සංවේගයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා නිින්ද පිළිබඳව හොඳ අවදි භාවකින් අපි නිතරම කටයුතු කරන්න ඕනේ. ඒ නිසා කියනවා ආධ්‍යාත්මික ජීවිතයේ අභ්‍යන්තර සතුට තමයි කියන්නේ. අපිට ලැබෙන්න පුළුවන් සෑම සම්පතම හම්බෙච්චාම ඒ සේරම හොරකම් කරනවා වගේ නිින්ද එනවා. ඒකෙන් නැත්නම් මේ අවස්ථාවේ එපිටට පන්න ගන්නේ නැසුව අපිට කවදාකවත් ඒ උපරිම වාසිකාගත අපේ භාවනා පැත්තෙන් කියනවා නම් සප්පාය කර්ම හම්බෙච්චලාදී බුද්ධියක් අපිට නැති යනවා. ඒ බුද්ධිය ලබන්නම් මේ කියන විදිහටද හොඳ සතියක් හොඳ අවදි භාවයක් තියෙන්න ඕනේ. ඒක අවදිමත් වේලාවකම හිතට වද්දා ගන්න ඕනේ. ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ අපි යන්න බලාපොරොත්තු වෙනවා නම් දීක ගමනක් ඒකට වීර්ය අවශ්‍යයි. ඒ වගේම තීන මිදී තියෙන මේ ඒ සියලුම සැප සම්පත් හොරා කරන ගතියක් ඒ වගේම ඒකට කුසී ත්‍යාගයකට ඇති මනානුභාවය සත්පුරුෂයා ඒකේ දක්වන සංවේග දානක් කියන දේවල් වලින් අපි මේ වෙලාවේ කොතනද ඉන්නේ කියන අවබෝධ කරගන්නවා. සරුවචනාංශයේට අර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට දීපු උපදේශය බලනකොට පේනවා මොන්න තරම් කරුණාවක්. මොන්න තරම් සවිස්තර මේක දිහා බලපු ගැතියක් තියෙන්න ඕනද අර තරම් විස්තර කරලා කියලා දෙන්න. ඒ නිසා අපි කරන වැඩේ උත්සාහ කරන තාක්කල් අපි සර්වඥාන්සේගේ පක්ෂේමයි. අපි යම් වෙලාවක කුසීත වුණා නම් අපි ඒකාන්තයෙන් මෙච්චර උපදෙස් දෙද්දි මෙච්චර පහසුකම් දෙද්දි මාර පාක්ෂික වෙනවා. ඒ නිසා අපි නිතරම ප්‍රමාදීව මාර පාක්ෂිකව අසත්පුරුෂව කටයුතු කරනවාද එහෙම නැත්නම් අප්‍රමාදීව බුද්ධ පාක්ෂිකව සත්පුරුෂව කටයුතු කරනවාද කියන එක මුදුළු විවුර්ත මාතෘකාවක් කරගන්න ඕනේ. මේ සඳහා අපිට අනුගේ උපදෙස් බලාපොරොත්තු වෙන්නත් බෑ. අනුන්දියා මනලා කියලා ඇති වැඩකුත් නැහැ. ඒක නිසා නමුත් සමස්තයක් වශයෙන් බලනකොට පිරිසක් එකතු වෙලා භාවනා කරලා ඒ කටයුතු කරනවා දකින්නකොට ඇහුතුටුයක් අන්න පුදුමාකාර චිත්ත ශක්තිය ඇති කරනවා. ඒක අපි හිතන්නේ අපි භාවනා කළ අපේ ප්‍රතිඵල නැතත් ඒ අපේ එකතු වැඩ කරන ගතිය දැකලා සැනසෙන මිනිසු විශාල ගාණක් කියනවා. අපිටත් මේකේ ප්‍රයෝජන කියනවා. ඒ නිසා නිදිමත පිළිබඳව අතුරු සංඥාවෙන් නෙවෙයි. කෙලෙස් සංඥාවෙන් නෙවෙයි. තීන මිද්දේ කියලා කියන්නේ නීවරණයක්, නීවරණය කියලා කියන්නේ ධර්මයක්. මම මේ ධර්මය අවබෝධ කරගත යුතුයි කියන යෝධ බල, යෝධ වී යෝධාය. මේක කරගෙන අපිට මේ වැඩි වෙන ඉන්නා වූ ශ්‍රද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා තව තවත් දියුණු කර ගැනීමට අපි සලැත්තා වූ මේ නිවන ධර්මයේ දුරිම දුරවන් වේවා අපේ සාමූහික ප්‍රයත්න නිසා මේ කෙලෙස් තලාව බාගෙන උණු කරලා පැත්තකට දාගෙන ප්‍රබුද්ධ ගතියෙන් ආලෝක සංඥාවෙන් ඉදිරියට ය아가න්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ආලෝක සංඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පටන් ගන්නකොටත් අපිට විනාඩි 30 විතර ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැනටත් වෙලාව 10යි 20 වෙලා තියෙනවා. එසේ නමුත් කාටරි කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ඒකට සුදු වේලාවක් දීලා එහෙම දෙයක් නැත්නම් අපි පේන්න පෙන්නත් ගන්න පින් පැමිණීමේ ඥාති ශීපත් කිරීමේ අපේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. සමාධිමත් පිට ලක්ෂණ මොනවාද? ඒ ආනුපාතික දැනුම් සම්බන්ධයෙන් ඉත සමාධිමත් ඒක සමාධිමත් පිට මේ ජීවිතයේ නිවැරදිව දෙන්න පුළුවන්ද? අත සංගහන සමාධිමත් වෙච්ච හිතක වෝදාන ධර්ම හයක් ගැන කතා කරනවා පරිපන්ත ධර්ම හයක් කතා කරනවා පරිපන්ත ධර්ම හයේ නිදහස් මේ සීන මිද්ද ගැන කතා කියනකොට කියනවා දීනං චිත්තං කොසජ්ජානුපතිතං සමාධිසු පරිපන්තෝ. හිත ලීන වුණා නම් හිත දුර්වල වුණා නම් අනිවාර්යයෙන්ම කොසජ්ජයට වැටෙනවා. ඒක සමාධියට බාධාවක්. ඒක නිසා සමාධි හිතක් කියලා කියන්නේ ආලෝක සංඥා සහිත හිතක්. ඒ වගේම ප්‍රබුද්ධ වෙච්ච හිතක්. ඒ නිසා ඒකේ සමාධි ලක්ෂණ මේ තීන මිද්ද ලක්ෂණ තියෙන්න බෑ. බැලූ බැල්මට පිටින් බලනකොට නම් බොහොම සාන්ත ඉරියව්වක් තියෙන්නේ. ඒ වගේම සමාධි අරමුණක නම් අරමුණේ හිත නිමග්න වෙච්ච ගතියක් තියෙන. නමුත් ඒක කෝසජ්ජක් හෝ කුසීතකමක් හෝ ලීන භාවයක් නෙවෙයි. තාමත්ම අවදි ගතියක් තියෙන අරමුණක. ඒක නිසා ඒ රාගානුපස්ත අරමුණට බැඳීමක් ඇති වෙනවා රාගය තියෙනවා. අරමුණට ගැටීමක් ආවනම් තරහ ඇති වෙනවා. ලීන වුණා නම් කෝසජ්ජයට වැටෙනවා. දැඩි ආසාව දැඩි බැඳීමක් ඇති වුණා නම් ඒ චිත්ත භාවයට ඇති වෙනවා. අරමුණට ප්‍රිය අප්‍රිය වාහීන භාව ප්‍රණීත භාව ඇති වුණා නම් මෙන්න මේ ලක්ෂණ හයෙන් කරන්නේ අපේ සමාධි හිත බාධා කරන එක. ඒ බාධා වලින් තොරව ඒ හිතේ ප්‍රභාස රේඛාසර මේ ඒ කියන්නේ ඒකාග්‍ර භාවයක් ඇති වුණා නම් ඒකට සමාධි හිත කියනවා. ඒක නිසා කොහොමද ප්‍රශ්නයක් නැගෙන්නේ සමාධි හිතක සාධ්‍යයක් ඇහෙන වාගේ වේදනාවක් ඇහෙන වාගේ කෝසජ්ජයක් තියෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නැගින්න ඉඩක් නැහැ. මොකද සමාධි හිත කියලා කියන්නේ කෝසජ්ජ භාවයේ අභාවය. කෝසජ්ජයේ අභාවය. ප්‍රබුද්ධ භාවයමයි. විපස්සනා වෙනකොට ඇත්තටම අර අරමුණෙන් නිවාග වීමක්වත් නැහැ. අරමුණ එකක් තියෙන්නේ තානත්ම දහත බල දහත් මනසකාරයකට වැටලා හිතත් වේගවත් වෙලා අරමුණත් වේගවත් වෙලා. ඒ නිසා සමාධියට එන්න බෑ කෝසජ්ජ හිතක් උපේක්ෂාව හෝ එහෙම නැත්නම් අරමුණේ ඒකාග්‍ර වීම කියලා කියන්නේ කෝසජ්ජේ ලක්ෂණ නෙවෙයි. කොහොම අවදි භාවයක් තියෙන්නේ. ඒක නිසා මේ කියන්නේ අමාරු සමාජ හිතක කෝසජ්ජ ලක්ෂණ කියන්නේ. කියන ප්‍රධාන වශයෙන්ම මේ සමාධි જાති දෙකක් තියෙනවා සෞඛ්‍ය සම්පන්න සමාජ සහ සෞඛ්‍ය සම්බන්ධ නොවන සමාජය. සෞඛ්‍ය සම්බන්ධ නොවනයි කියලා කියන්නේ වීර්යයෙන් උපස්ථානය නොලබන සමාජය, උපත්ම්බණය නොලබන සමාජය සෞඛ්‍ය සම්බන්ධ නැහැ. එතකොට වැක්කේනවා. ඒ අරමුණ ඉරියව පවත්වන්න බෑ. නොබෝ වෙලාවකින් ඉඳට වැටෙනවා. හරියට ඇතිවෙච්ච සමාධියේ මට්ටමට වීර්ය උපස්ථානය ලැබෙනවා නම් නැත්නම් සමාධි වීර්ය දෙක සමබර වුණා නම් ඒ හිත බොහොම ශක්තිමත් එහෙම නැත්නම් බොහොම සෞඛ්‍ය සම්පන්න ඒ හිත. ඒක නිසා මේක ගාහක් වෙලාවට යෝගාවචර හුඟක් කල් යනවා මේක තේරුම් අරගන්න. මේ යන්නේ සමාධිය දිහාටද මේ යන්නේ නිදිමත දිහාටද කියලා. ඒ නිසා හුඟක් සැලකීමක් වෙන්න ඕනේ ඒකට හේතුව මොකද අරමුණ හොඳට කීකරු වෙලා මුණට මුණ දාලා ඉන්නකොට ඉතන දැන් නැහැ ඉතින් මම මේකට කරත් සම්බන්ධ හරියයි කියලා. ඒ කියන්නේ ඇත්තටම ලොකු විශ්වාසයෙන් ඒ කරන්නේ දැන් මගේ ඒක සමාධිමත් වෙලයි කියලා. නමුත් සමාධිය නෙවෙයි වෙන්නේ මෙන්නේ නොකිරීම නිසා කෝසජ්ජයට වැටෙන්න පුළුවන්. ලීන භාවයට යන්න පුළුවන්. හිත නිදිමතට වැටෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් කියලා වගේ වෙලාවල් වල සැකේ වාසිය නිදිමතට යන්න දෙන්න එපා. සැකේ වාසිය Taman පැත්තට හරවා ගන්න ඕනේ. වැඩිපුර ටිකක් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉදිරියට යන එක තමයි කරන්නේ. අඩු ගන්න මෙනෙහි කිරීම ලෙඩ පැත්තට යනවා නම් නිදිමත පැත්තට යනවා වෙනේ කියන වැඩි කරන්නේ කියලා කියනවා හිත රත් වෙලා එනකම්. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිසිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා නැත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සලකනවා. Thank you.